සැලසුම් හැමදෙනාම අද දවසේදී ඊවල දරවල නොයෙක් කටයුතු කරනා තිබුණා ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා වන් සැඟවෙන තැන් කරගෙන පිළිර තැන් කරගෙන මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරෝ මගේමයි ධර්මයේ මගේමයි සංස්කෘතනේ මගේමයි කියන වචන ටික කටින් නොකියවත් ක්‍රියාවෙන් ඔප්පු කරමින් ක්‍රියාවට නංවමින් තුනුර මේ විශ්වාසය තබාගෙන මේ ස්ථානයට පැමිණේ මේ ඉමක් කොනක් පහක් දෙයක් නැති අනවරාබ්‍රෝ දුක් සහගත සසරෙන් ඊතර වෙන්න අවශ්‍ය වෙන ඒ ධර්මය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන්නට ඒ හැසිරෙන හැටි පොඩ්ඩක් ඉගෙන ගන්නට. ඒ හින්දා අද දවස පුරාවටම හැමදෙනාම බොහෝම වමනාවෙන් බොහෝම ඕනෑ කමින් හිත කය වචනය කියන තොන්දර සංවර කරගෙන බුදුරජාණන් වහන්සේ අපේ කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ විමුක්ති මාර්ගයේ හොතට අහලා ඒ වගේම ඔබ පුරුදු වෙන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. මේ පින්වත්තුන්ට මේ දුක්සහගත භව ගමන නිමා කරන්ට උපකාර වෙන විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ට මුල් වෙන සම්මා දිට්ඨි පුරියවන් සම්මා දිට්ඨිය තමයි පෙරටුව තියෙන්නේ ඒ දර්ශනයට අදාළ කරුණු කාරණා ටිකක් මම පැහැදිලි කරලා විදර්ශනා කරන්නේ කොහොමද අපි ඒ දර්ශනයට අනුව කේතර දොරේදී වේවා වැඩ කටයුතු කරනකොට වේවා යෝනිසෝ මනසකාරය පවත්වන්නේ ආශ්‍රක්ෂය වෙන විදිහට කටයුතු කරන්න කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ ඒ දර්ශනය සාක්ෂාත් කර ගැනීම සඳහා නැත්තම් තමන් තුළින් දැකීමක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය චිත්ත සමාධිය ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව මුල් කරගෙන පොඩි හවුලගොල්ලෝ ඊට පස්සේ පැහැදිලි කළා. ඉතින් විශේෂයෙන්ම අද දවසේදී මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊ타මත්ම වටිනා ධම්පරයයක් එකම එක ක්‍රමයකින් සම්පූර්ණම ආශ්‍රව ධර්මයන් ක්ෂය කරගන්න පුළුවන් මාවතක් හම්බ වෙන විවර වෙන ක්‍රමයක්. ඉතින් ඒක ඇත්තටම බොහොම සියුම් ඒ වගේම නුවණින් දකින්නට ඕනේ ධර්මයක්. ඒ හින්දා හැමදෙනාම හොඳින් ටික ආන්ත කියලා මතක් කරනවා. මම ගිය සතියේ ගිය සතියේදී මතක් ගිය වාරයේදී මම මතක් කළා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තියෙන අවබෝධය හා අනවබෝධය මතයි බෞද්ධ අබෞද්ධ ඉන දෙපිරිස බෙදෙන්නේ කියලා. ඉතින් මම එකම අපෝපොඩක් මතක් කරනවා අද මේ දෙන්නර ධර්මයේ ප්‍රවේශයක් සඳහා එතෙන්දී ලෝකයා ලෝකේ ධර්මයක් දන්නේ නැතුව ලෝකේ ඉන්න අය දුකට කැමති නැහැ. ඒ අය කැමති දුක නැතුව ඉන්න. නමුත් ඒ දර්ශනය වැරදි ලෝකේ ලෝකය දන්නවා ලෙඩුණොත් මහලුණොත් මරුණොත් තමන්ගේ ප්‍රියමනාප දේවල් නැති වෙනකොට අප්‍රියමනාප දේවල් තමන් කරා පැමිණෙනකොට දුක එනවා කියන එක. හැබැයි ඒගොල්ලන්ට ඒ දුක ගැන තියෙන්නේ නුවණක් නෙමෙයි. ඒ දුක ආත්ම කරගෙන මට තමයි මගේ දුව දරුවන්ට තමයි අපිට තමයි මේ දුක් ඇති වෙන්නේ කියලා දුක ආත්ම කරගෙන තියෙන්නේ කියලා මතක් කළා. ඒ වගේම ලෝකයා දුකට හේතුව දකින්නේ මේ දුක්ඛ ධර්මතාවයන්ගේ ඉපදේ. ඒ කියන්නේ ලෙඩ වෙන හින්දා ඒ දුක එන්නේ මහලු වෙන නිසා ඒ දුක එන්නේ මරණ නිසා ඒ දුක එන්නේ ප්‍රියමනාප දේවල් නැති වෙන නිසා ඒ දුක එන්නේ අප්‍රියමනාප දේවල් ලැබෙන නිසා ඒ දුක එන්නේ ලෝකයේ දුක නැතිවීමක් දන්නවා ලෙඩ උනේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන් මහලුනේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන්. මැරෙන්නේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන්. ප්‍රේමනාප දේවල් විනාශ වුනේ නැත්තම් නැතිවුනේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන්. අප්‍රියමනාප දේවල් අපි කරා ළඟා වුනේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින හින්දා ඒ අය මොකද කරන්නේ? ලෝකෙ ඔක්කොම පිළිත වෙන්නේ නැතුව ඉන්න මාළු වෙන්නේ නැතුව ඉන්න නොමරී ඉන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. ප්‍රියමනාප දේවල් කැඩෙන්නේ බිඳින්නේ විනාශ වෙන්නේ නැති වෙන්න මොකද ඒවා කැඩලා බිඳ විනාශවත් දුක වෙන නිසා කැඩෙන්නේ බිඳින්නේ විනාශ වෙන්නේ නැති වෙන්න රැක ගන්න වෙහෙසෙනවා. මොකද ඒගොල්ලෝ දන්නේ දුක නැතුව ඉන්න පුළුවන් මේවා හොතර තියාගත්තොත් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක එහෙම වෙන්නේ නැහැ. හිතෙන් ගත්තොත් ලෝකයාගේ දර්ශනය තමයි බාහිර වස්තුන් රැකලා ආරක්ෂා කරලා තමන් දුක නැතුව ඉන්න හදන ක්‍රමයක් තමන් දුක නැතුව ඉන්න පුළුවන් වෙන එකක්. අපි කිව්වොත් අපිට ගෑමක් තියෙනවා වාහනයක් තියෙනවා. ගේ කැඩුනොත් වාහනේ කෙරුණොත් අපිට දුක එනවා. ගේ කෙරුවේ නැත්තම් වාහනේ කෙරුවේ නැත්තම් අපිට දුක නැහැ. ඉතින් අර ගේ කැඩෙන්නේ නැති වෙන්න වාහනේ හීරෙන්නවත් නැති වෙන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. අන්තිමට දර්ශනය වෙන්න තියෙන මොකද්ද? අනිත්‍ය වෙන හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්තු කැඩෙන්න විදෙන්න වෙනස් වෙන්න පුළුවන් ධර්මතාවයක් තියෙන දේවල්. කැඩෙන්නේ විදෙන්නේ නැති වෙන විදිහට ආරක්ෂා කරලා තමන්ගේ දුක නැතුව ඉන්න පුළුවනේ කියන වගේ දර්ශනයක් තමයි වෙලදී. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක කවදාවත්ම වෙන්නේ නැහැ. මොකද හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්තදී ඒ හේතු ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා. තව බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ එක්ක එහෙම නෙමෙයි කියලා පංච උපාදාන කන්ද දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ බොහොම වටිනා දර්ශනයක් වෙන්නවා පටිච්ච සමුප්පාද ධර්මයේ හරහා ඒකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා පුරාණ කර්මයට විපාක හැටියට හම්බ වෙච්ච ඇහ කන දිවනාසය ශරීරය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන ටික සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි. එනකොට අයිති නැති හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක් කියන්නේ. එපන්තු අනාත්මෝ ඇස් ඉදිරි පිටට හමු වෙන රූපයත් කන ඉදිරි පිටට නාසය දිව ශරීරය කියන මේ ආධ්‍යාත්මික ආයතන වලට ගැටෙන බාහිර අරමුණු වල ස්වභාවය සත්ත්ව පුද්ගල නොවන අනාත්ම ධර්මතාවය. චක්කුං අනත්ත රූපානත්ත සෝතං අනත්ත සද්ධානත්ත. ඒ අනාත්මයි Tamanට අයිති දෙයක්වත් අනුන්ට අයිති දෙයක්වත් සත්‍යයක් පුද්ගලෙක් ආත්මයක් වූ දෙයක්වත් නෙවෙයි. කනත් ශබ්දයක් නාසයක් ගන්ධයක් තියෙන. කියලා පෙන්නලා ඒ බඳු රූපයක් ආරම්භය ඒ බඳු වස්තුවක් ආරම්භය තමන් ආත්ම විදියට හිතලා තමන් පුද්ගලයක් සත්වයක් කියලා හිතලා ඒ අරමුණු ගැන තමන් ගාව සත්ත්ව පුද්ගල සංඥාවක් තියෙයි. ඒ තමන් ගාව තියෙන සත්පුද්ගල සංඥාව නිසා තමන් මේ අරමුණු වල රැවටිලා තියනවා කියන එක ඔකට ධර්මයේ පෙන්නනවා හරියට මටපන්ුවෙක් වගේ කියලා. අර මටපණු තමන් බඳින කෝෂය නිසාම තමන්ට මැරෙන්න වෙනවනේ. මිනිස්සු ඒ සතාවත් එක්ක තම්බලා නූල් ගන්න තම්බල නූල් ගන්න. ඒ පටපනෝ වගේ අපි විසින්ම ඇති කරගන්න කෙලෙස් සහගත වටපිටාවක් නිසා සිතුවිලි නිසා අපිම රැවටිලා දුක ඇති කරගත්ත ධර්මතාවයක් තියන්නේ කියලා දුක ඇති වෙන්නේ දුකට හේතුවත් ඒ හේතුව නැති වෙනකොට දුක නැති වෙනවා කියන එක දෙකම මුද්‍රජනන වහන්සේ තමන් තමන් තුළින් දකින්ද කියලා දර්ශනයක් පෙන්වුවා මේ දර්ශනයෙන් අන්තිමට ඒක උත්තරයක් ආවා තමන්ව හදලා තමන්ගේ හිත හදලා තමන් ගාව තියෙන කෙලෙස් ටික අයින් කරලා තමන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන දර්ශනයක් ආවා ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වපු දර්ශන. මම ඒ ගැන පරිණොත් මතක් කළා අපි අදත් පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. අපි කියමු ඇස් ඉදිරි පිටට අපේ එන රූපයක් ගමු අපිට පුරා බුදුරජාණන් වහන්සේ රූප තිබුණත් පෙන්වන්නේ විශේෂයෙන්ම සවිඥානික වස්තු ගැන විතරයි. සවිඥානික වස්තු කියන්නේ අම්මා තාත්තා දුව පුතා නැහැදෑයෝ නැත්නම් මේ මම කියලා අපිට හම්බ වෙන මෙන්න මේ ටිකේ තියෙන බැඳුම නිසා තමයි ඒ බැඳීම නිසා තමයි අපි අනිත් දේවල් වලට බැඳිලා තියෙන්නේ සත්තු පුද්ගල භාවය තුලින් ඇති වෙන බැඳීම් නැති වෙනකොට අනිත් සේසු කෙලස්තික ඔක්කොම එකම නැති වෙනවා අපි ඒවත් අපේ ඇස් ඉදිරි පිටට ඕකයක් වෙනවා අපි කවුරුත් දෙමව්පිය ආදරයක් නමුත් කෙනා කෙනාට තමන්ගේ දරුවා නැත්තම් සහෝදරයෙක් කියලා දරුවා කියලා හිතමු. නමුත් එතන තියෙන රූපේ යථාර්ථය රූපේ යථාර්ථය පෙන්වුවා එස් ලොම් නිය දත් සම්මස්නහර කියලා අනාත්ම වූ සත්ව පුද්ගල නොවන කුණු කොටස් 32ක් තියෙනවා. කාය කියලා කියන්නේ කොටස් කියන අර්ථයෙන්, කාය කියන්නේ කොටස් කියන අර්ථයෙන්. කොටස් 32කින් හැදිලා තියෙන රූපයක්. ඒ රූපේ හැදෙන හේතු නැත්නම් ඒ රූපයට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? කනගුණ වත්පාං කෞපිමුණට කියන අනාත්ම සත්පුද්ගලවන ආහාරය. කනගුණ ආහාරයෙන් හැදුණු ප්‍රමුඛ කොටස් ටික තව පැත්තකින් ගත්තොත් ඒක ඉමමේව කායන් යත්තා තිතං යත්තා පනීතං ඒ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද මොකද ධාතු වශයෙන් පහක තියෙන මැටි ටිකක් ගත්තොත් ගඩොල්කට ඒක තියෙන පස් ටිකක් ගත්තොත් ඒකට අපිට සත්‍යෙක් පුද්ගලෙක් කියලා කියන්නට බෑ. ඒ මැටි ටිකේ පස් ටික හා සමානවමයි කිසිම වෙනසක් නැහැ. කනබුන ආහාරයෙන් හැදුණු මේ ශරීරයේ තියෙන ඒස් ලොම් නේද සම්මස් කියන අද කොටස් 20ක් තියෙන ඒ විස අර මැටි ටික හා සමානයි. අපි මැටි ටිකකට දරුවෙක් කිව්වොත් යම්සේත ඒ වගේ මේ කෙස්ලෝන් නියතත් කියන ටිකට අපි දරුවෙක් කියලා කියනවා. ඊට පස්සේ ගඟේ වැවේ පොකුණක තියෙන වතුර ටිකක් ගත්තාම සත්ව පුද්ගල නොවන ධර්මතාවයක් තියෙන්නේ අනාත්මයි ඒ ජලයේ තියෙන ස්වභාවය ඒ ආපෝ ස්වභාවය සමානවමයි කිසිම වෙනසක් නැහැ. ආහාරයෙන් හැදුණු මේ කයේ තියෙන පිත්ත සෙම සරවල සරවලයේ ධාතිය මේක තෙල් කඳුළු වුණු තෙල් කෙලසට මුත්‍රා කියන මේ කොටස් ටික. ඊට පස්සේ ගිනි ගොඩක හෝ පහනක හෝ සූර්ය රශ්මික තියෙන උෂ්ණයක් තියෙනවා නම් ඒ උෂ්ණයයි කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපේ තියෙන තේජෝ ගතිය උෂ්ණ ස්වභාවයේ සමානයි. බාහිර ගස්වල සලෝමින් අමන හුලඟක් තියෙනවා නම් ඒ හුලඟයි ආහාරයෙන් හැදුණු මේ කයේ තියෙන කය ඇසුරු කරගෙන පවතින වායු ස්වභාවයේ සමානයි. අවකාශ ධාතුව අවරාගන රාශිය ලක්ගෙන සතර මහා ධාතු රූපമിതിයක් තමයි ඇස් ඉදිරිපිටට එන්නේ. ඒක එහෙම රූපයක් ඇස් ඉදිරිපිටට එනකොට බොහෝ කල් සිට පැවතෙන ආශ්‍රව නිසා වර්තමානයේ රූපේ ඇත්ත ඇති හැටිය පිරිසිදු නොදකින නිසා ඒ රූපය අරබ්‍ය කෙනා කෙනා ඒ සිතේ ඒ රූපය දකින්වත් එක්කම දකින්න කෙනාගේ මනසේ ඒ රූපේ සත්‍යයේ ඒ රූපේ පුද්ගලයේ ඒ රූපේ කෙනෙක් කියන හැඟීම ඇති වෙනවා. දෙවනවට ඊගාව සිතකින් අර රූපයයි රූපය අරබය තමම්ම හිතුව එකයි දෙකම එකතු කරලා පුද්ගලයේ කියලා තුන්වෙනි හිතකින් අපි සිතක් කරනවා. ඔක තමයි අපිට වෙලා තියෙන්නේ. අපි ඒක දන්නේ නැතිකම තියෙන. එතකොට අපිට දැන් තේරෙන්නේ නැහැ අනාත්ම රූපයක් ඇස් ඉදිරි පිටට ආවහම ආත්ම විදියට අපිම හිතලා අපි ආත්ම විදියට දැනගෙන තියෙන්නේ නේද කියලා දන්නේ නැති හින්දා අපි හිතන පුද්ගලයා සත්‍යයා බාහිර ඉන්න කෙනෙක් කියන තැනකින් අර සතර මහා ධාතු රූපය අපි බැඳිලා තියෙනවා බැඳිලා තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුද්ගලෙක් කියලා දැක්කට පස්සේ ඒ පුද්ගලයා දරුවෙක් හෝ සහෝදරයෙක් වෙන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දරුවෙක් ඥාතියෙක් හැටියට අපේ රූපේ බැඳිලා තියෙන්නේ රූපේ පුද්ගලයෙක් සත්‍යයක් හැටියට දකින්න කම නිසායි. ඒ දකින්නකමට හේතුව රූපේ ඇත්ත ඇති හැටි නොදැකීමයි කියලා. එතකොට අද දවසේදී අපිට ඒ සතර මහා ධාතු රූපය වෙනස් වෙනකොට අපිට පේන්නේ දරුවා ලෙඩ වුණා, දරුවා මහලු වුණා, දරුවා මැරුණා, අම්මා ලෙඩ වුණා, අම්මා මහලුයි, අම්මා මැරෙනවා වගේ දරකින් තමයි අපිට පේන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ පුද්ගල භාවයෙන් විඳින යම් දුකක් තියෙනවා නම් ඒ දුක්කට හේතුව ඒ රූපේ සත්ත්ව පුද්ගල භාවයට ඔබට පෙනෙන කම නිසායි. ඒ සත්ත්ව පුද්ගල භාවයට පෙනෙන කම නැති වුණොත් නැති වුණොත් ඒ රූපාරභය සංහා උපාදානයක් අපිට හිතෙන්නේ එතකොට රූපේ වෙනස් වෙච්ච විපරිණාම වෙච්ච දවසට මව්මල දුක පියාමල දුක දරුවමල දුක විඳින්න වෙන්නේ නැහැ කියලා පෙන්නලා ඒ හින්දා සීලයක පිළිතලා සමත කමඨානකින් හොතට හිත වඩමින් රූපේ ඇත්තෙන් තියටිය දකින්න තැන්ට මනස ගන්න කියලා පෙන්වනවා. ඔක තමයි චතුරාර්ය සත්‍ය කිකෙන් ගත්තාම අපි මම මේ ටික මතක් කළාට මේක තේරෙන්නේ නැති ඇති නමුත් මම ජීවිතේම ඔයාලට උරක් කීටි කළා මේ තත්තර පෙන්වන්න මම උත්සාහවත් වෙනවා එතකොට දැන් අපි බණ අහුවාම දැනගත්ත ඇසිඩ් පිටට එන්නේ අර ටීවී එකේ පේන්නේ සත්ත්ව පුද්ගල නොවන රූපයක් ටීවී එකේ පේන රූපේ සත්ත්ව පුද්ගලෙක් නෙවෙයි ඒත් අපි දකින්නේ කෙනෙක් හැටියට. ඒ වගේ සත්පුද්ගල නොවන රූපයක් එන්නේ නමුත් ඒ රූපේ දකින්න කෙනාට රූපේ බලන කෙනාට ඒක පේන්නේ ආත්ම විදියට කියලා. ඊට පස්සේ මේ ආත්ම සංඥාව නැති වුණොත් අපිට දුක නැති වෙන්න පුළුවන් කියලා දැකපු හින්දා අපි මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩනවා රූපයේ පිරිසිඳ දැකලා මේ රූපේ පුද්ගලයක් සත්වයක් හැටියට පෙනෙන කම අපේ මනසින් ගෙවේ කියලා. නේද? එමනේ අපි හිතන්නේ නේද? දැන් අපි අහගෙන තියෙන රූප අනාත්මයි. අනාත්ම රූපේ එනම් ඒක දකින අපිටයි ආත්ම විදිහට පෙනෙන්නේ. එතකොට මේ රූප ආත්ම විදිහට සත්‍ය පුද්ගලයෙක් කියලා පෙනෙනකම නැති වුණොත් අපිට දුක නැහැ. එහෙනම් දැන් අපි මේ ආර්ය ශ්‍රැංක මාර්ගේ වඩනවා මොක මොකටද මේ රූපය ආත්ම විදිහට පෙනෙනකම දුරු කළා අනාත්මය මත වෙනකම් ඒව නේද හරි නමුත් ඇත්තට මේක එහෙම වෙන්නේ නැහැ අපි බලමු ඒක වෙනවද එහෙම කියලා මොකද අපි බලාපොරොත්තු ඒක තමයි නමුත් අපිට හිතෙනවා නම් මේ රූපය දැන් පුද්ගලෙක් වගේ පේනවා අපි හොඳට විදර්ශනා කරනකොට භාවනා කරගෙන යනකොට අර පෝස්ට්මෝටම් එකකට ගියාම කෑලි කපල කපල කපලා විවර කරලා පෙන්නනවා වගේ මේකත් කොටස් කොටස් කොටස් විවර වෙලා පෙනේ දැන් පුද්ගලෙක් සත්‍යක් නැහැ කියලා අපි හිතනවා නම් ඒක වැරදි. එහෙම නැතිනම් අපි හිතනවා නම් දැන් මේ රූපය අනාත්මයි හරි එහෙනම් අපිට නම් පේන්නේ ආත්ම විදියට මම මෙහෙම භාවනා කරගෙන කරගෙන යනකොට මේ ආත්ම සංඥාව කියලා රූපී අනාත්මයි කියලා මතුවේ. කියලා හිතනවා හරියට හඳුන් කැල්ලක් උරච්ච කළ රොච් කළ ඉවරනකොට ඒක ගෙවි වගේ තැනකින් හිතනවනම් ඒක වැරදි. එහෙම වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි වෙන්නේ. ඒ කෙනෙක් දෙයක් මොන විදියට හරි හිතනවනම් ඒ හිතන හෝ හිතෙන පැත්ත වෙනම අන්තයක් ඒක කර්ම පැත්ත. මේ බලාගෙන ඉන්නකොටම මම මේ කෙනෙක් කියලා වෙන්න හිතුවට මෙතන ධර්මතා දෙකක් තියෙනවා. හොඳට තේරුම් ගන්න පිනිනවා කියන සිද්ධිය අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්කන්ධ ටික පිනිනවා කියන සිද්ධිය. පෙනෙනකොට පෙනෙන දේ අරඹයා මොන විදියට හරි හිතෙනවා. දෙයක් කියලා හරි හිතනොත් යමක් කියලා හරි හිතනොත් එහෙම නැතිනම් මේ හැඩසටහනක ගතියක් හරි දැනෙනවා. ඒ දැනෙන පැත්ත මනෝ විඥාණයෙන් යුක්ත වර්තමාන කර්ම පැත්තක්මයි. අද වෙලා තියෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් තණ්හාව නැති නොකළ නිසා අපේ සිතුවිලි නැත්තම් දකින්නකොටම උපදින මනෝ විඥාණය මේ පෙනෙන පැත්තට නැඹුරු වෙලයි උපදින්. එතකොට අපිට හොයන්න බෑ පෙනෙන දෙයි මේ දැනෙන දෙයි දෙකම එකයි වගේ වෙලා ඇත්තටම වෙන්නේ මෙන්න මේකයි. හිත සමාධි කරනකොට ඇත්ත දකින්නවා දුක පිරසින දකින්නවා සමුදය දුර වෙනවා කියලා කියන්නේ ඔගොල්ලන්ගේ හිතේ එලෙස් අඩු වුණාම නීවරණ අඩු වෙනකොට පෙනෙන එක වෙනමයි පෙනෙනවත් එක්කම පුද්ගලයේ කෙනෙක් කියලා හිතනකොට හිතන එක ඕගලන්ට වෙනම අහු වෙනවා. මේ දෙක දෙපැත්තට යනකොට ඕගොල්ලන්ට ඇහැ රූප දෙක අනාත්මයි කියන එක ඉබේමයි මතුවේ. ආත්ම සංඥාව තමන් තුළම ඉපදිලා තමන් තුළම නිරුද්ධ වෙනවා කියන එක ඒක වෙනම පේනවා. මේ පෙනෙන සිද්ධිය වෙනම පේනවා. ඔන්න ඔහොමයි අපිට හිත හිත සමාධි කරාම ඇත්ත පේනවා කියලා කියන්නේ අනාත්මෝදී අනාත්මයි කියලා දකින්නවා කියලා කියන්නේ ඔන්න ඕකයි වෙන්නේ. එහෙම නැතුව ආත්ම සංඥාව මේ රූපය ඇතුලේ බැහැගෙන තියෙනවා අපි බලනකොට බලනකොට අනාත්මය අයින් වෙලා ආත්මය අයින් වෙලා අනාත්ම බව මතුවලා එනවා නෙමෙයි. දැන් අපි හිතාගන්නේ ආත්ම සංඥා මේ රූපේ නම් ඇතුළට බැහැගෙන තියෙන්නේ දැන්. වගේ අපි දැන් භාවනා කරනකොට කරනකොට ආත්ම සංඥාව දුර වෙලා අනාත්මය මතුවේ කියලා නෑ. කිසිම කලක කවමදාවත් මේ පෙනෙන ඇහැ රූප පැත්ත කිලුට වෙන්නේම නැහැ. කිලුට කරන්න බෑ. ඒක එහෙමම තමයි. එතකොට කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ ඒක. අපි මොනතරම් ඇහැ රූප පැත්තට කන ශබ්ද පැත්තට හිත නමලා හිත බර කළා මොන දෙයක් හිතුවත් ඒ හිතේ පැත්ත වෙනම එකක් පෙනෙන ඇහැ රූපයි පැත්ත වෙනම එකක්. ඇහෙන කනයි ශබ්දයි පැත්ත වෙනම එකක්. එතකොට අද දවසේදී අපේ හිත සමාධිය නැතිනම් නැති වෙනකොට වෙන්නේ පෙනෙන දෙයට නැඹුරු වෙලා උපදින මනෝ විඥානය අපිට ප්‍රකට නැහැ. අපිට හරියට තේරෙන ඒ කියන්නේ ඔකද වෙන්නේ මෙහෙමයි. පෙනෙන දෙයට නැඹුරු වෙලා කියනකොට අපි කිව්වොත් බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පෙන්වනවා ගන්තුල පද්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී ගොඩක් කරුණු දේශනා කළා මානෙනි මේ අසුප මේ ධම්වලකින් බඳින ලද බල්ලෙක් බල්ලෙක් ධම්වලකින් කනුවක බැඳලා හිටියොත් කැමක බැඳලා හිටියොත් ඒ බල්ලා ඇවිදිනවා නම් ওই කනුව වටාම තමයි ඇවිදින්නේ. හිටගෙන ඉනවා නම් බැඳලා ඉන්න කනුව වටාම තමයි හිටගෙන ඉන්නේ. හිටගෙන ඉන්නවා නම් බැඳලා තියෙන කනුව ගම්මුලම තමයි හිටගෙන ඉන්නේ. නිදා ගන්නවා නම් බැඳලා තියෙන කනුව මුලම තමයි නිදා ගන්න වෙන්නේ කියලා. ඒ වගේ මහණෙනි මේ අස්ෘත තුතඥය මේ රූපය මම රූපේ මගේ රූපේ මගේ ආත්මය කියලා පංච උපාදාන ස්කන්ධයකම ඇතිරෙනවා. ඉඳගෙන ඉන්නවා නම් හිටගෙන ඉඳාගෙන ඇවිදිනවා නම් පංච පාදන ස්කන්ධයකම ඇවිදිනවා කියලා කියනවා. ආපහු දෙවනුවට බුදුරජාණන් වහන්සේ වෙන ဒုတိ ය කද්දුල පද්ධතිය සූත්‍රයක් තියෙනවා. ඒකේ මහණෙනි චිත්‍ර අඳින කෙනෙක් හෝ චිත්‍ර අඳින කෙනෙක්ගේ අත්වැසියෙක් යම් කිසි නැටි පළකක හෝ ඒ කියන්නේ ditthiyක වේවා ලීයක වේවා ඍතිකඩක වේවා මනාකොට අගපසංග ඇති ස්ත්‍රී රූපයක් නිල් පාටින් හෝ රතු පාටින් හෝ කහ පාටින් හෝ අගපසංග ඔක්කොම ඇති රූපයක් යම්සේ අදීද ඒ වගේ අස්ෘතව චුතඥයා උපදවන්නේ රූපේම උපදවනවා වේදනාවම සංඥාවම සංකාරෙම විඥානෙ උපදවනවා ඒ කිව්වේ මොකද්ද කියන එක දන්නවද වෙන්නේ මේකයි අපි මෙහෙම රූපයක් දකිනකොට දකින්නවත් එක්කම මේ රූපේ දකිනකොට අපි ඒකට මෙහෙම කියමු ඇහත් රූපයත් එක තියෙන තැනට මේ ප්‍රകൃතිය වස්තුවක් පෙනෙන තැනට වර්තමානයි පිරිසිදුයි අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම ස්කන්ධයක් තියෙන ඕකට අපි කියමු ස්කන්ධ කියලා ස්කන්ධ කියන්නේ මේ ඇතයි රූපෙට මේක පෙනෙනකොටම මේ හැඩේම මේ රූපෙම ආත්ම සංඥාවෙන් අපි මනෝමය උපදව ගන්න මේ හැඩේම ආත්ම සංඥාවේ අම්මා තාත්තා දුව පුතා පුද්ගලෙක් සත්වෙක් කියලා අපි මනෝමය සිහි කරනවා ඔය රූපේ හිතේ සිහි කරනවා දැන් මේ හිතින් රූපේ සිහි කරන තැන මේ රූපෙම හිතේ සිහි කරනවා අර හරියට අපි කිව්වොත් යම් කිසි කෙනෙකුට මොන හරි දෙයක් මේ ඉස්සරහා තියලා මේක බලාගෙන චිත්‍රයක් අඳින්න කියන ওই විභාග වලට එන්නේ එතකොට බලන්න අර දිහා බලාගෙන අපි යම්සේ අඳිනවද? ඒ වගේ මේ රූපෙ දිහා බලාගෙන මේ රූපෙම හිතේ හදනවා අපි පුද්ගලය කියලා සංඥාවයි. දැන් මේ හැඩේ පුද්ගල සංඥාවයි. පුද්ගල සංඥාවයි මේ හැඩේ වෙන් කරන්න බෑ මනස කියලා. ඒක තමයි අපි මේ දකින්න එක කියලා රැවටිලායි. මෙතන ධර්මතා දෙකක් තියෙනවා. මම කියන එක තේරෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම දකින්නවත් එකම හිත වේගවත් දකින්නකොටම මේ හැඩේ මේ දිහා බලාගෙන මම චිත්‍රයක් අඳිනවා වගේ පොලේක චිත්‍රයක් ඇඳුම් අඳින චිත්‍රයයි චිත්‍රය අඳින්න බලාගත්ත දේ දෙකක් දෙකක්ද දෙකක් නේද ඒ වගේ මම මේ විදිහට රූපේ බලාගෙන ටග්ගල මේක කෙනෙක් කියලා සිහි කරගත්තොත් රූපේ දකිනවා. ඩග්ගාල ළමයා කියලා සිහි කරගත්තොත්. මේ දකිනවා. අම්මා කියලා සිහි කරගත්තොත්. අම්මා කියන පුද්දල සංඥාවත් එක්කම හිතෙන් මේ රූපේ සිහි කරගන්න. ආ පංච උපාදානස්කන්ධයක් හදාගන්න. අර පේනවා කියන එක ස්කන්ධ මෙතන තියෙන එක පංච උපාදානස්කන්ධය. එතකොට අපි දන්නේ නැත්තම් මෙහෙම දෙකක් මෙතන තියෙනවා කියලා. අර සිහි කරගත්ත එක පෙනෙන එකයි පෙනෙන එක සිහි කරගත්ත එකයි කියලා දැන්න ගත්ත ගමන් අපිට වෙන්න තියෙන ඔක්කොම වෙලා. කවදාවත් ලියා ගන්න බෑ. අපි සිහි කරගෙන මෙහෙට අත දානවා පිනෙනකොට මේක සිහි කරගන්න. මේ ප්‍රශ්නේ තියෙන චූටි ගැටලුවක් තියෙන. හිත සමාධි කරගන්න කියලා කියන්නේ වෙන මුකුත් නෙමේ. චිත්‍රය වෙනමයි චිත්‍රය අඳින්න උපකාර කරගත්ත රූපය කියන එක දෙකක් කියන එක පේන. ඒ වගේ මෙහෙම බලලා මෙහෙම පිළිනවත් එක්කම පුද්ගලයෙක්ව සිහි කරගන්න එක වෙනම පෙවුනොත් අපිට කවදාවත්ම මේ පුද්ගලයෙක් කියලා සිහි වෙච්ච එක පෙනුන එක හැටියට අපි නැඹුරු වෙනවද අපිට පේනවනම් කවදාවත් නැඹුරු වෙන්නේ ඒකයි මේ මහණෙනි හිත වඩන හිත වඩනකොට ඇත්ත ඇති හැටි පේනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද ඇහි ඇත්ත ඇති හැටි පේනවා ඇහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් කියලා පේනවා ඒ පෙනෙනවත් එක්කම සිහි කරගත්ත ආත්ම සංඥාව කියන එක ditthi සංඥාව විපල්ලාසිය කියන එක වෙනවා පේනවා. මේ පැටලිල්ල හගන්න නැතු. අපි පුද්ගලයෙක් හැටියට සිහි කරගත්තාම කෙනෙක් කියලා සිහි වෙනකොට මට කෙනෙක් කියලා පෙනෙන තැනක රූපේ තියෙන්නේ කේස් ලොබ් නියත සම්මස්නාර මේ කොහොම කොටස් ටිකක් නේද කියලා ඔහොමනේ අපි බලන්නේ බලනවා කියන තැනකොටම වැඩි වෙනවා. ඇයි මට පුද්ගලයේ කියලා පෙනෙන තැනක තියෙන්නේ කියලා ආයි පුද්ගල සංඥාව ආපෝ බඳලා තියෙන පුද්ගල නොවන රූපෙට අපි. මම කියන එක තේරෙනවද? නමුත් ඕක නිවැරදිමදී විදර්ශනා කරනවා කියන එක වෙන්නට ඕනේ කොහොමද? මට පුද්ගලයේ කියලා සිහි වෙනකොට මට පුද්ගලයේ කියලා සිහි වෙන තැනක රූපේ කියලා මේ පෙනුන පැත්තට වෙන්න දෙපා. පිනෙන පැත්තේ ඇත්ත වෙනම පෙන්වන්න කනබුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටික සතර මහා ධාතුයි. ඒ රූපේ දකින්නකොටම ආත්ම සංඥාවෙන් ditthi සංඥාවෙන් මේ රූපේ සිහි කරගන්නේද තියෙන්නේ. නැත්තම් උපදාන වශයෙන් මේ රූපේ අරගෙන නේද තියෙන්නේ කියන එක පෙන්වන්නට. ඔබ හොයාගන්න හොඳ ලේසි ක්‍රමයක් තියෙනවා. අපි ආහාර ප්‍රත්‍ය ගැන බලන්න. දැන් ඇහින් පෙනෙනකොට මේ පෙනෙනවා කියන තැනක තියෙනවා හතර ආහාරය. කනබුන ආහාරයෙන් හැදෙන රූපය තියෙනවා කබලෙක් ආහාරය. ඒ රූපය ඇත් රූපය තියෙන තැන හිත පැමුණාම ස්පර්ශ ආහාරය තියෙනවා. ඒ වගේම සිහිය වීර්යයේ චෛතසික තියෙන මනෝ සචේතන ආහාරය තියෙනවා. ඒ වගේම විඥාන ආහාරය තියෙනවා. මෙහෙම පේනවා කියනක සතර ආහාරයක් තියෙනවා. ඊට පස්සේ මේ පෙනෙන දේ අපි සිහි කරලා අරගෙන හිතනකොට එතන තියෙන තුන් ආහාරයයි. කබලික ආහාර නැහැ. මනෝ සංජේතන ආහාරේ පස් ආහාරේ විඥාන ආහාරේ විතරයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ උදේ ගෙදරදී ළමයා දිහා මෙහෙම බලනකොට තිබුණ සතර ආහාරයක් මේ ස්කන්ධ ටික. දැන් මෙතන ඉඳලා ඔයගොල්ලෝ ළමයා හිතනවා කියන්නකො. ඔයගොල්ලෝ හොද්දට හිව්වේ හැකි හිතනවා කියන තරක තියෙන දැයි ආහාර කීයද? තුනයි. කබලික ආහාරය නෑ, මනෝ සංජේතන ආහාරය තියෙනවා. මේ පස් ආහාරය තියෙනවා, මනෝ සංජේතන ආහාරය තියෙනවා, විඥාන ආහාරය තියෙනවා. ඔයගොල්ලන්ට දැන් සිහි කරනකොට පුළුවන් නම් දැකපු රූපය හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔගොල්ලෝ දකින අවස්ථාවේදී කියන්නේ රූපේ රූපේ දකිනවා කියන්නේ. දැන් සිහි කරගන්න එකට සිහි කරගත කෙලෙස් ඇති කරගත්තොත් ඒකටත් කියන්නේ රූප තණ්හාව කියලාම තමයි. ඒකට කියන්නේ ධම්ම සංඥාව කියලා. ඕගොල්ලෝ වනෝමයෙන් දැකපු දෙයක් හෝ කෙනෙක් සිහි කරගත්තොත් ඒකටත් කියන්නේ රූප තණ්හාව කියලාම තමයි. එතකොට අපිට මෙතනදී ඕන වෙනවා එක දෙයක්. ඒ තමයි යමක් සිහි කර ගන්නකොට ඔයගලන්ට පෙන්වන්න පුළුවන් නම් එහෙන් දැකපු රූපය උදව් කරගෙන අර සිත්තුවම දිහා බලාගෙන චිත්‍රයක් ඇඳ වගේ දැකපු දේ උදව් කරගෙන අත්දැකීමක් කරගන්න. අපි මේ දැන් හිතෙන්ම උපත්පු රූපයක් එක්ක නේද මම මේ දැන් ගනුදෙනු කරන්නේ කියන එක පෙන්වන්න පුළුවන් නම්. ඒ කියන්නේ අපිට කෙනෙක්ව සිහිපත් කරන්න පුළුවන් නම් කෙනෙක්ව සිහි කරනවා කියන තැනක Tamanට පෙන්වන්න පුළුවන් නම් දැන් Taman ගාව තියෙන කාම උපාදාන, දික්ඛ උපාදාන, අත්වාද උපාදාන කියන මේ උපාදාන විසින් උපාදානට හිත විදියට උපද්ද දැන් තමයි ගාව තියෙන්නේ. එතකොට මෙතෙන්දී විශේෂම දේ තමයි මේ ධර්මතා දෙකක් බව පෙන්වන්න ඕනේ. එහෙම නැතුව Taman සිහි වෙන එක දැකපු එකයි දකින එක සිහි වෙන එකයි කියලා දෙකම එකක් කොට තබාගෙන අපි විදර්ශනා කරන්න ගියත් හරියන්නේ නැහැ. ප්‍රශ්නේ දෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ දැන් <clears throat> අපි මෙහෙම අයින් රූපයක් දකිනවා දකින රූපය ඇත්තටම චක්කු ගණත්ත රූපානත්ත ඒක පුරාණ කර්මෙන් හටගත්තු විපාකයි ඒක ඒකාන්තයක් එක වෙනම සිද්ධිය. ඒකට කිසිම දවසක රාග දේශ මොහ කියන කෙලෙස් මුකුත්ම නැහැ. ක්ලේශ අනුසයක්වත්. එහෙම එහෙන් රූපයක් දකින්නවත් එකම බොහෝ කල් සිට පැවතෙන ආශ්‍රව නිසා අපි මොකද කරන්නේ? දැකපු ගවම දැකපු රූපය පුද්ගලයේ කෙනෙක් කියලා තෘෂ්ණා දෘෂ්ටි සහගත නැත්තම් ප්‍රපංච වශයෙන් අපි මේ රූපේ සිහි කරගන්න. ඔන්න ඔය සිහි කරගන්න රූපය ප්‍රපංචයන්ගෙනුත් ප්‍රපංච ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරනවා කියන්නේ. තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් ටික තමයි ප්‍රපංච කියන්නේ. පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට කෙනෙක් හැටියට අපේ රූපේ සිහි කරගන්නකොට මේ සිහි කරගන්න රූපය ආත්ම සංඥාවිනුත් ආත්ම සංඥාව රූපෙනුත් එක් කරන්න. එතකොට අපි හිතුවොත් අපි දන්නේ නැත්නම් ඇස් ඉදිරියකට එන්නේ පුරාණ කර්මයෙන් හටගත් විපාක අනාත්ම රූපය ඒ රූපය දකින්නවත් එක්කම කෙලෙසත් එක්කීමෙන් පුද්ගල භාවයකින් මම මේ රූපය සීකරගෙන නේද මෙතන ධර්මතා දෙකක් ස්කන්ධ සහ පංච පාදස්කන්ධ කියන ධර්මතා දෙකක් නේද මෙතන කියලා අපි දන්නේ නැත්තම් අපි හිතන්නේ මේ සිහි කරපු පුද්ගල භාවය තමයි තෙවුනේ තෙවුන එක තමයි මට සිහි උනේ කියලා හිතෙනකොට දැනෙනකොට අපිට ඉබේමයි අපි දන්න පුද්ගලයා එළියට ගිහින්නේ. ඊට පස්සේ එක තැනක වැරද්දකින් වැටුනහම අර සූදු උවට ගිය මිනිස්සයා වගේ වෙනවා. බුදුහාමුදුරේ දේශනා කරන්නේ මහණෙනි සූදුවට යන ගිය මිනිස්සයා පළමු පරාජයෙන් හැමදේම පරාද වෙනවා කියලා. රුපියල් 500ක් අරගෙන මිනිහේ සූදුවකට යනවා. යට ගහන්න හරි බෝරු ගහන්න හරි ගෙල්ලා. ඔන්න පළවෙනි පරාදයෙන් විතරයි මේ මිනිස්සයා පරාදුනම හැමදාම පරාද. කියන්නේ රුපියල් 100 කොට්ටුවක් අල්ලනවා. ඇල්ලුවාම දැන් ඔට්ටුව පරාද. ඔන්න ඒ 500 ඉස්තිල්ලාම දානකොට විතරයි මේ මිනිස්සයා දිනන අදහසින් දාන්නේ. හරිද? රුපියල් 500ක් ගන්නවා 100ක් ඔට්ටුවක් ගන්නවා මොකද්ද දිනන්න රුපියල් 100ක් දිනන්න හැබැයි පරාද වුණා දෙවනුවට ඔට්ටු ගාන්නේ පරාද වෙච්ච 100 ගන්න තුන්වෙනුවට ඔට්ටු ගාන්නේ පරාද වෙච්ච 200 ගන්න ඊට පස්සේ ඊගාවට තව 500ක් ගේන්න පරාද වෙච්ච 500 ගන්න ඊට පස්සේ 1000ක් ගේන්න පරාද වෙච්ච 1000 ගන්න ඉස්සෙල්ලාම පෙරදුම විතරයි දිනන්න එක සැරේ දැන් මේ ඒ පළවෙනි පෙරදුමම පරදින ඔක්කොම. ඒ වාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළවෙනි පාර වැරදුණු වැරදිල්ලෙන්ම අපිට හැමදාම වරදින. මොකද්ද පළවෙනි පාර වැරදිල්ල අපි කවදාවත් ධර්මය අහන්න ඕනේ මෙන්න මේ ටික තමයි. මේ චුට්ට ඇහුනේ නැත්තම් නැත්තම් කවවම දාවත් දුකෙන් මිදෙන්න අපි කොච්චර බණ ඇහුවත් කවදාවත් උපාදාන වශයෙන් නොගෙන අපේ හිත මුත්ව ගන්න අපි දන්නේ අපි භාවනා කරනවා කියන එකකින් කරන්නේ උපාදාන වෙන එකයි අන්තිමට වෙනවා. ඇයි උපාදාන වශයෙන් ගන්න බැරි පුරාණ කර්මෙන් හටගත්තු විපාකෝ ඇත රූපයක් දෙක ඒක වෙනමම අන්තයක් ඒක අර චිත්‍රයේ අඳින්ද තබපු බලාගන්න තබපු අනුරුව ඒකද එතකොට අපි දැනගත්ත නොදැනුම් ගත්ත වෙනවනම් ධර්මතාවයක් ඒක දකින්නවත් එක්කම බොහෝ කල් සිට පැවතෙන කෙලෙස් නිසා වර්තමානයේදී මේ ඇහැ රූප පිළිසිඳ දකින තැනට අපි නොකිය නිසා පුද්ගලයේ සත්‍යය කියන අදහසින්ම හිතින් රූපයක් උපදිනවා නම් අර රූපේ බලාගෙන චිත්‍රයක් ගන්න. දැන් දෙක. චිත්‍රය වෙනම එකක් ඒක බලාගත්ත ප්‍රධාන රූපේ වෙනම එකක්. මේ ඇහැ රූපේ බලාගෙන පුද්ගලෙක් හදාගත්තා නම් පුද්ගල රූපයක්. ඒකයි අස්තුතවත්පත්ඥය උපදවන්නේ රූපයෙන් උපද්දනවා. මනාකොට අංගපසංග ඇති ස්ත්‍රී රූපයක්, පුරුෂ රූපයක් පෙදිකඩක හෝ විත්‍යක හෝ අදින්නේ නැහැ. ඒ වගේ පුතඥය උපදවන්නේ රූපේ උපදව වේදනාව උපදවන. දැන් අස්තුත පුතඥය කරන දේ තමයි මේ ඇහැ රූපේ දකිනකොට කවදාත් ඇහැ රූපේ මේක නේද ඇත්ත කියලා බලන්නේ නැහැ. ඇත්තේ නැහැ. දකින්නවත් එක්කම කරන්නේ මොකද්ද? අනුරුවක් හදා ගන්නවා පුද්ගලයේ. තාපත්තකින් ආශ්‍රවණස දරුවා අම්මා මේ රූපය දකිනකොට මම කියලා හදා ගන්න. ඇයි රූපයෙන් දෙකට අපි ස්කන්ධ කියවමු? අර දරුවා වූ රූපේ, අම්මා වූ රූපේ, මම වූ රූපේ, පුතා වූ රූපේ පටිපදාන ස්කන්ධය. ඒ රූපය පුද්ගල භාවයෙන් පුද්ගල භාවයේ රූපණිතෙන් කරන්න බෑ. හැබැයි අපි දන්නේ නැත්තම් මේ රූපේ බලාගෙන චිත්‍රයක් යන්න නේද මේ කියලා දන්නේ නැත්තම් චිත්‍රේ රූපේ දෙකම එකයි කියලා හිතුවොත් අපි හරිද ඒ වගේ අපි දන්නේ නැත්තම් මේ රූපය විපාකයි ස්කන්ධ ඒක දකින්නවත් එක්කම කෙලෙස් සහගතව පුද්ගලයෙක් හැටියට මේ රූපය හදාගත්තා මේක කර්මයි මනෝ විඥාණයෙන් කළ එකක් උපාදාන ස්කන්ධය. මේ දෙක ස්කන්ධය උපාදාන ස්කන්ධය දෙක දෙකක් කියලා අපි දන්නේ නැත්තම් අපි හිතාගෙන ඉන්නේ මම මේ හිතන එක තේන එකමයි පේන එක හිතන එකමයි. මොකද එහෙම හිතන්න හේතුව මේ දෙක දෙකක් කළා දෙකක් කියලා විවර කරලා පෙන්වන්න පුළුවන් මට සිරුට මනසකුත් අපිට නැහැ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් තණ්හාව නිසා මේ හිත උපදින්නෙම ඔක්කාන්ති නාම රූපම් වෙලා. ඒ කියන්නේ පින්නින පැත්තට නැඹුරු කරගෙනමයි කෙලෙස් සහගත මේ නිමිත්ත උපදින්නේ අපේ මනසේ. ඉතින් හොයන්නවත් නැහැ. එහෙම තියාගෙන අපි දැන් පුද්ගලයෙක් හැටියට සීකර දරුවා. ඒක සීකර ගත්තාම මම හරිනම් පෙන්වන්න ඕනේ ඇස් ඉදිරියට ආවේ අනගුණ ආහාරයෙන් හැදුණු අනාත්ම රූපය දරුව කියලා සිහි වෙන එක පිළිස්සහගත මනෝ චිත් පිළිස්සහගත චිත්තජ රූපය ඉතින් උපදු රූපය නමුත් අපි කරන්නේ ගොඩක් වෙලාවට භවනා කරන්න කියලා ගිහිල්ලා හරි දැන් දරුව කියලා අපිට සිහි වෙච්ච එක අපි දැක්කා අර රූපේ බලාගෙන ඇඳපු චිත්‍රය වගේ. ඇස් ඉදිරිපිටට ආපු රූපේ බලාගෙන පුද්ගල භාවයකින් සිහි කරගත් එකක් තමයි දැන් සිහි කරගත්ත රූපයක් තමයි අපිට දරුවා කියන එක. එතකොට දරුවා කියන අදහස සිහි කරගත්ත කෙලස් ටික අර රූපේ රූපේ කෙලස් ටික දරුවා කියන කෙලස් ටික වෙන් කරන්න බෑ. එතකොට අපි මම දරුවා කියන තැනක තියෙන රූපේ ඇත්ත කියලා අර පැත්තට ගියා නම් අපි භාවනා කරන්න ගිහිල්ලා නොකටියුත් තමයි ආය කළා තියෙන්නේ. ගොඩේන්න බැරි තරකටම ඉරුණ එකක් වෙලා තියෙන්නේ. ආයෙත් මෝඩකම එකම තරකේ තියෙන්නේ. ඇයි? මේ ධර්මතා දෙක දෙකක් කියන එක නොදන්නාකම මත නම් මේ ප්‍රශ්න ටික ඔක්කොම ටික තියෙන්නේ. ආයෙත් භාවනා කරන්න ගිහිල්ලා දැන් මට අම්මා කියලා කියන්නේ අම්මා කියන්නේ කෙස් ඩොංගියද කම්මසාර කුණ කොටස් ටික තමයි තේරෙන්නට තියෙන රූප මේකයි කියනකොට ආපහු මම මේ සිහි වෙන එක වෙනම එකක් පෙවුන එක වෙනම එකක් කියන එක දන්නේ නැහැ කියන එක තියෙනවා. ආයෙත් දෙකම එකට ගැට ගහලා තියෙනවා. මම කියන එක තේරෙනවද? ඒකෙම මේ ප්‍රශ්නේ ගෙහෙන්නේ. නමුත් ඕගලන්ට පුළුවන් නම් එකම එක දෙයක් කරන්න. එකම එක ආයතනයක් රකගන්න. ඕගොල්ලෝ දන්නවද ආශ්‍රව කියන්නේ කාමාශ්‍රව කියලා කියන්නේ යමක් දකින්නකොටම දකින්නකොටම ගය මුදුක රත්තරන් රිති මුතු මැණික් කියලා දකින්නවත් එක්කම බඩු මුට්ටු ටික උපද්දවගෙන ඇසුරු කරන එකට තමයි කාශ්‍රය කියන්නේ. ඒක කාමාශ්‍රය වෙන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? පේන දේ මේ සීවිච්ච දේ දෙකක් කියලා දන්නේ නැහැ. දන්නේ නැති වුනහම මං දැක්කපු දේ මේසි දැන් අපි කියමු ඇස් ඉදිරියට ඇහැ අනාත්මයි රූපය අනාත්මයි ඒක විපාකයි විපාකයි කෙලස් චුට්ටක් නැහැ අනිමිත්තයි කොළ හොදට මේක ටිකක් බලන්නකො අපි කියමු ඇස් ඉදිරියට මෙහෙම රූපයක් ආවා දැන් පේනවා මොන විදියට හරි යම් යම් දෙයක් හිතන හිතන දේ මනෝවිඥානයේ වුණොත් හිතන හිතන දේ තමන්ගේ පැත්තේ වුණොත් මේ පෙනෙන දේ පැත්තට ඔයගොල්ලන්ට මොකද්ද කියන්න පුළුවන් පෙනෙන දේ පැත්ත ගැන කිසිම නිමිත්තක් තියෙද ඔයගොල්ලන්ට නිමිත්ත කියලා හිතෙනවා ඒකත් මනෝවිඥානයේ පැත්තකක් වුණා දෙයක් කියලා හිතුවොත් ඒකත් අහුණු දෙයක් කියන එකත් මං හිතපු එකක්. ලස්සනයි යමක් මොකද්ද කියලා හරි හිතුවොත් මං ඒකද හිතෙන එකක්. උනොත් පේන දෙයට මොකද්ද කියන්න පුළුවන්. නිමිති නෑ අනිමිත්ත. ඇහැේ රූපේ යථාර්ථය හරියට දැක්කොත් තමන්ගේ මනස පැත්තේ විශ්ීම නිමිත්තක් නෑ රාගේ නිමිත්තක් ද්වේෂ නිමිත්තක් මෝහ නිමිත්තක් රාග දේශ මොහ ඇතිතාක් මට මේ පෙනෙන පැත්තේ නිකිටියේ. රාග දේශ මොහ නැති වුණ කෙලින්ම අනිමිත්‍ය චේතන ධ්‍යාන වෙනවා. එහෙම මේ පෙනෙන ආය රූපයේ පැත්ත ස්කන්ධ ටික වෙන මොන පංච උපාදානස්කන්ධ වෙන මොන ඒ කියන්නේ දකින්නවත් එක්කම සිහි කරලා ගන්න එක වෙනම හොම. දකින්න එක වෙනම හොම. ඔකලා දකින්න පැත්තේ දකින්න පැත්තේ ශුන්‍යතාවයක් තියෙනවා. අත්මිත බවක් තියෙනවා. අපරහිත බවක් තියෙනවා. ඒ පැත්තේ තියෙන අතර ඒ පැත්තේ ලක්ෂණ නිසා තමන්ගේ මනසේ උපදිනවා හැම ගතියක්. මම කියන එක තේරෙනවා. මට තේරුම් කළ දෙන්න ඕනේ මේක නිවන් දකින්න බැරි නෑ. ඔයාලට හිත සමාධි කරන්න කියන දෙන්න මොකෝටවත් නෙමෙයි. මේ අනාත්ම රූපය දැන් අපිට ආත්ම වෙලා හොඳට කරගෙන යනකොට අන්නේ අත්මය දිය වෙලා ගින්න අනාත්මය මතුවේ කියන දෙන්නේ නෙමෙයි. කවදාවත් මේ රූපය අනාත්ම දේ අනාත්මමෝ තමයි. ආත්ම කරන්න බෑ එහෙම වෙන්නේ වෙලා තියෙන්නේ මේ අනාත්ම වස්තුවක් එනවත් එක්කම ඊට සමගාමීව උපදින මනෝ විඥානයේ ආත්ම සංඥාවක් අරගෙන උපදින එකයි දැන් වෙලා තියෙන්නේ. හිත සමාධි කරන්න කියන්නේ වෙන මොකුත් නැතන මේ සමාධි කරපු කවම මේ දෙක දෙකක් කියලා පේනවා. පේන තැනට එනවා. එවුණු දවසට කවදාවත්ම ඕගොල්ලෝ මේ පේන පැත්තට පුද්ගලික සත්‍යය කියලා යන්නෙත් නැහැ යන්න බෑ එහෙම එකක් නැහැ. ඕගොල්ලෝ අනුපාදා පරිණිරවාණය ඇහැ උපාදාන වශයෙන් රූපේ උපාදාන වශයෙන් කන ශබ්දය උපාදාන වශයෙන් ගන්න නොගෙන මිදෙනවා. උපාදාන වශයෙන් ගන්න බෑ. අත උපාදාන වශයෙන් ගන්නේ මේ උපාදාන ස්කන්ධය උපදවා ගන්න දේ, පිළින දේ දෙක කෙනෙක් නොදකින කම නිසා. ඕකේ ඒක හුරු කරන්න පුළුවන් එකක්. අද කොච්චර වේගවත් අපේ ආශ්‍රය කියන වෙන මොකුත් නෙමෙයි. මෙහෙම දකිනකොටම දරුවා කියලා එනකොට මේ දරුවා කියන එක මේ රූපෙට ඇඳලා ඇඳලා ඇඳලා ඇඳලා ඒක හුරුවක් තියෙනවා. ඔන්න ඕක හුරු කර ඕක ගෙවෙන එක තමයි කාමාශ්‍රය කියනවා කියන්නේ. කාමාශ්‍රය ගෙවන්න මොකද්ද කරන්න තියෙන්නේ මේ දෙක දෙකක් කියලා පෙන්නන්න මෙහෙම දකින්නකොටම මේ පැත්තේ පුද්ගල කෙනෙක් කියලා සිහි වෙනකොට සිහි වෙන කෙනා මෙහි ඉන්න කෙනෙක් කියලා පේන එක තමයි භවආශ්‍රය කියන්නේ ඔක ගෙවන්න පුළුවන් එකක් පේන එක වෙනම එකක් පේනවත් එක මේ සිහි කරගත්ත එක කියලා දැකපු ගමන්ම මොකද වෙන්නේ මේ පැත්තේ තියෙනවා කියන එක කෙනවද භවආශ්‍රය ගෙවෙනවා මේ දකිනවා අනාත්මයි දකින්නකොටම පුද්ගලයෙක් සත්‍ය කියලා සිහි වෙනවා. සිහි වෙන එකයි පෙන්න එකයි දෙකක් කියලා දන්නේ නැතුව මේ සිහි වෙන කෙනා මේ පැත්තේ ඉන්නේ කියලා දකින. පූර්වක් තියෙනවා. යන ඕකට කියලා දික්ඛාශ්‍රය කියනවා. අපි හැමදාම ආශ්‍රයක්ෂය කරගන්න මේ පින ලැබේවා කියලා හිතනවා. ඉතින් ආශ්‍රයක්ෂය කරගන්න කෙටි ක්‍රමයක් තියෙනවා. ඔගොල්ලෝ හිතනවද බෑ කියලා? මේ ක්‍රමය මම කියන එක තේරෙනවා. බැරි නෑ අනිවාර්යයෙන්ම පුළුවන්. බොහොම චූටිම චූටි දෙයක් තියෙන්නේ. ධෛර්යය විතරයි ඕනේ. මොකද වෙන්න පුළුවන් දෙයක් මේක. කරන්න පුළුවන් දෙයක් මේක. ඒ මේ පෙනෙන දේ පෙනෙන දේ සමගාමීව කෙලෙසහගත උපදින මනෝවිඤ්ඤාණය දෙක වෙන්කර දකින්න තැන්ට. ඕකටයි චිත්ත සමාධිය ඕනේ. අද සමාධිය වඩා ගන්න කියන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. පේන දේට සමගාමීව උපදින මනෝවිඤ්ඤාණය අනික පේන්නේ අනික කියලා අපිට පේන්නේ නැහැ. පේන්නත් එහෙම එකක් නැති හින්දා නෙවෙයි. ඒක පේන තරමට අපේ මනස සුමට නැති නිසායි. ආවරණීය කියලා කියන්නේ වැහිලා තියෙන මේ සිද්ධිය. අවිද්‍යාව නිසා ආශ්‍රව කියන්නේ මේ ඇත්ත නොදකින කම නිසා ආශ්‍රව කියන්නේ සිහි කරලා පුද්ගලයෙක්දී සිහි කරන එක මෙහි ඉන්නවා කියලා හොක්මක් තියෙනවා. ජීවවල රණ්ඩුදී මුතුමැණිකේ වටිනාකමට සිහි කරගන්න එක මේ තියෙන එකක් කියලා හිතනවා. එතකොට Taman තුල සිහි කරගන්නක පාහේ තියනවා කියලා හිතනවා. මේ මනසෙන් උපදවාගෙන අසුරු කරන අසුරු කරන නිමිත්ත කර්ම පැත්තෙන් උපදින දේ විපාක පැත්තට අයිති කියලා හිතන එක තමයි ආස්තෝ කියලා කියන්නේ. ඔහොම ඔහොම වැරදියට හැඳපු හුරු ටික ආශ්‍රය ක්ෂය කරනවා කියලා කියන්නේ මොකක්ද විපාක ටිකක් නිසා කෙලෙස් සහගත උපදින කර්ම පැත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික විපාක ප්‍රතිස්කන්ධ ටිකට බහලන්නේ දෙක දෙකක් කියලා පෙන්නනවා. ඔච්චරමයි කරන්න තියෙන්නේ. විදර්ශනාව කියලා දර්ශනය කියලා ඔන්න ඔය ටික ඉගෙන ගන්න. එතකොට ඕගොල්ලෝට මෙහෙ මෙතන ධර්ම කියලා සිහි වෙනකොටම චිත්‍රය බලාගෙන රූපේ බලාගෙන අදුක්ක චිත්‍ර නේද මේ චිත්‍රය සිහි කර කර මම රූප චිත්‍රයට රූපේ කියලා හිතනවා වගේ නෙමෙයි කියලා හිතන්න පොඩ්ඩක් වෙන්නට ඈ දරුවා දැක්කා හරියට මට දුන්න රූපයක් චිත්‍රයක් අඳින්න දැන් මම මේ දරුවා කියලා සිහි කරනකොට පෙන්වන්න මේ චිත්‍රය මිසක චිත්‍රයක් නෙක රූපේ නෙමෙයි පේනකොට එක රූපේ හැබැයි දැන් සිහි වෙනකොට ඒක බලාගෙන හිටපු චිත්‍රය මේ සිහි කරන එක පෙන්වන්න කෙලෙස් සහගත හැම වෙලාවෙම ඔයගලන්ට එක හයියක් ගන්න පුළුවන් ඔයගල දක්ෂණ. බුදුහන්සේ දේශනා කළා නම් චක්කුන් අනත්තා රූප අනත්තා කියලා අනාත්මවම තමයි. අනේ කවදාවත් ආත්ම වෙන්නේ නැහැ. එහෙනම් ආත්ම විදිහට උපදිනවා නම් මේ මගේ මනෝ සම්පස්සයක්ම තමයි. හ්ම් එහෙනම් මේ චිත්තජ රූපයක්ම තමයි කියනකො දරුවෙක් පුද්ගලයෙක් ළමයෙක් කෙනෙක් මිනිසෙක් කියලා හිතෙන ගානේ එහෙනම් මේ රූපේ බලාගෙන හිටපු චිත්‍රයම තමයි කිසිම දවසක ආත්මෝදයක් බාහිර තිබුණෙත් නැහැ තියෙනවත් නැහැ තියෙන්නෙත් නැහැ අනාත්ම වස්තුවක් දකිනකොටම ආත්ම සංඥාවක් උපදවාගෙන ආත්ම සංඥාව අනාත්ම රූපෙට ඇසුරු කරන බැඳලා කටයුතු කරන ඌරුවටයි ආශ්‍රව කියලා කියන්නේ. ඒක තේරෙනවා. මේක ඔයගලන්ට කරන්න පුළුවන් එකක්. නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ වෙන මොකුත්ම නෙමෙයි. මේ ධර්මතා දෙක දෙකක් කියලා පේන තැනට මනස ගන්න පොඩ්ඩක් ඉස්සරහට යන්න විතර ඒකට දකිරියක් ඕනේ හැබැයි. මොකද මේ චිත්ත සමාධිය ඇති කරගන්න එක තමයි ටිකක් අසීරු. චිත්ත සමාධි ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න පෙනෙන දේ එක්කම ඊට නැමිලා උපදින සිතේ නැමීම අඩු වෙන ඔක්කන්ති නාම රූප වෙන ගතිය අඩු වෙනවා එතකොට වෙන්නේ මොකද්ද? දකින්නවත් එක්කම සිහි කරගන්නකොට සිහි කරගන්න බව Tamanට පේනවා. දකින්නවත් එක්කම Tamanම සිහි කරගන්න ඕන සිහි කරගන්න සිහි කරගන්න දේ පෙවුනොත් ඔගලන්ට විපාක පැත්ත ආරම්භය හිතින් කින් කිරි මුකුත් නැහැ. පුරාණ කර්මෙන් හටගත් දේවල් ආරම්භය හිතින් කින් කිරි මුකුත් කරන්නේ වර්තමානයේ යමක් හිතනවා නම් කියනවා නම් කරනවා ඔක්කොම නවකන. ඔක්කොම මනෝවිඥාන යුක්ත දේවා. මේ ස්පර්ශ ආයතන හයේ තියෙනවා ශුන්‍යතාවය. ආදී ශුන්‍යතාවය කියලා කියන්නේ ඔක. ඔන්න ඕක දකින්න තමයි අපිට අමා එක මොහොතකට හරි මේක දැනුනොත් ඕගලන්ට තේරෙයි ඒකාන්තයෙන් මේකට නේද බුදුහාමුදුරු නිවන කිව්වේ කියලා. වෙන තැනක් නැහැ. සියලු දුක නිවෙන්න වෙන තැනක් නැහැ. ඒ නිසා විදර්ශනා කරන්න මෙන්න මේ විදියට අපිට පුද්ගලයේ සත්‍යය කියලා සිහි වෙනකොට වෙනද වගේ පුද්ගලයේ සත්‍යය කියලා පෙනෙන තැනක රූපේ කියලා ඇත්ත පෙන්වන්න එපා. ඒ විදිහට පෙන්වන්න කෙනෙක් පුද්ගලයෙක් කියලා සිහි වෙනකොටම එහෙන් දකිනකොට දකින්න තැනක තිබුණු රූප වෙන්නට කනබුන ආහාරයෙන් හැදෙන කුණප කොටස් ටිකක් අනාත්මයි. ඒ රූපේ දකින්නවත් එක්කම ආත්ම සංඥාවෙන් මම මේ උපදවාගත්ත නිමිත්තක් නේද මේ. එතකොට ධර්ම පුද්ගලයා කියන එක චිත්තජ රූපයක් කෙලෙස් සහගත සිතින් උපදපු නිමිත්තක් ඇටියට එයා දකිනවා පිටුන එක අනාත්ම වර්ණ සටහනක් ඇටියට දකිනවා ඒක දකින්ද තමන්ම පෙන්වන්නත් පුළුවන් එහෙන් දකින්න වෙලාවෙදි තිබුණා මොකද්ද සතර ආහාරය කම්බලෙන් ආහාරය පස්ස ආහාරය මනසත් ආහාරය විඥාන ආහාරය හැබැයි චිත්‍රයේ අඳින තැනදී නැත්නම් හිතෙන් සිහි කරන අවස්ථාවේදී තියෙන්නේ දුකහට. එකනි හරි වැරදි වැරදි හරි ඔගොල්ලෝ සිහි කරන දේ, පෙනෙන දේ, පෙනෙන දේ සිහි කරන දේ කියලා එකට බඳින්න එපා. ටික ටික හරි පෙන්වන්න මේ දෙක දෙකක් කියලා ආශ්‍රය වෙනවා. ආශ්‍රව ගෙවෙන ආශ්‍රව වැඩි වෙන්න හේතුව කෙලෙස් ඇති වෙන්න තියෙන එකම හේතුව අවිද්‍යාව කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ස්කන්ධ ටික පිළිසිඳ දකින්නේ මේ ඇහැ රූපය දෙකට කිව්වොත් ස්කන්ධ කියලා. ඒකම උපදින මනෝවිඥානයේ කෙලෙස් සාගත උපදින ටිකට කියන කෙලෙස් කියලා. මේ කෙලෙස් ස්කන්ධය කියන දෙකම දෙකම එකට එකතු වෙලා තමයි අපිට අද පුද්ගල භාවයට එලා තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ කෙලෙස් විස්තරය දෙකම එකට එකතු වෙලා අපිට දුකාව කියන එක මනෝමය සිද්ධියක් ඈ. ඒ කියන්නේ මම කිව්වා මනෝමය කියලා කියනකොට ස්කන්ධ ටික නැතුවත් වෙන්නේ නැහැ. කෙලෙස් ටික නැතුවත් වෙන්නේ නැහැ. හැබැයි දෙන්න එකට ගැට ගන්නකම කෙලෙසයක් කියන එකයි මම කිව්වේ. මොකද ස්කන්ධ ටික ස්කන්ධ ටිකමයි ඒකට කෙලෙස් අයිති වෙන්නේ නැහැමයි ඒක විපාකයක්මයි. කෙලෙස් සහගත ටික මනෝවිඥාණයෙන් හටගත්ත එකක් ඒක කෙලෙසයක් ඒක මනෝ සම්පස්යෙන් හටගත්ත එකක් දෙන්න දෙපැත්තක දෙන්නම ඕනෙමයි නමුත් මේ දුක කොට එකක් කොට ඇසුරු කරන මෙන්න මේ ආශ්‍රව ටිකටයි අපිට දුක ගෙනත් දෙන්නේ. ඒකයි දුක දුකට හේතු හැමදාම කෙලෙසයක් වෙන්න බුදුරජාණන් වහන්සේ ඒ නිසායි. එතකොට විදර්ශනා කරනවා කියලා අපි එක්කන් කටයුත්තේ මොකද්ද? එනේ මතක් කළේ ඇහැට පෙනෙනකොට හැම වෙලාවෙම පෙන්වන්න තීරණය කරන්න තුලණය කරන්න ඇහත් රූපයත් කියන ටික අයිටි පුරාණ කර්මෙන් හටගත්ත විපාකකට ඒ තුල කෙලෙස් කර්ම මොකුත් නැහැ ඒ වරබය ඉතින් කියින් කිරින් මොකුත් කරන්න බෑ ඒ ඇහැ රූපේ අරබය නිමිති කිසිම දෙයක් නැහැ ඒක එක අන්තයක් ඒ දකිනවත් එක්කම අපිට හිතෙන්නේ නේ අද අපි දන්නේ දකිනකොටම කෙනෙක් කියලා හිතනකොට දැකපු කෙනා කෙනා තමයි කියලානේ අපි හිතන්නේ. නමුත් දැන් අපි දන්නවා ඇහැයි රූපයයි දෙක අනාත්මමයි. එහෙනම් පෙනෙනකොටම කෙනෙක් කියලා හිතනවා කියන එකෙන් කලේ මේ පෙනෙන එක කෙනා කළා නෙමෙයි මේ රූපයම කෙනා කෙනා අදහසින් සිහි කරගෙන ඒකයි මේ පිටලා තියෙන්නේ. එතකොට කෙනෙක් පුද්ගලයෙක් කියන ආත්ම සංඥාවෙන් දිට්ඨි සංඥාවෙන් අපි රූපයක් උපද්දනකොට නැත්නම් යමක් හිතනකොට කියනකොට කරනකොට ඒ හිතෙන් කියින් කිරි කියින් කිරින් කියන හිතන දේට අනුව හිතනවා නම් යමක් ඒව ඔක්කොම නව කර්ම පෙනෙන දේ අරබයා මට හිතන්නත් බෑ කියන්නත් බෑ කරන්නත් බෑ. මම පෙනෙන දේ අරබයා මෙහෙම ගන්න අත ධර්මා පෙනෙන ගන්න අත දානවා කියන එක චේතනාවටයි අයිති නිසාද පෙනෙන පැත්තට අයිති නැහැ. හිතින් හිතලමයි හිතන්නේ හිතින් හිතලමයි කියන්නේ හිතින් හිතලමයි කරන්නේ. අපි හිතන්නේ පේන එක අල්ලන් හදනකොට අනේ පේන එක අයිති අල්ලන එකට කියලානේ. නැහැ. ඒ පැත්තට මුකුත් කරන්න බෑ අපිට. එතකොට මේ අත් දිගාරිනවා කියන යාවතිය කලේ චේතනාව නිසා. ඒ හිතෙන් කියින් කිරින් අයිති නව කර්ම පැත්තට ඒක මනෝ විඥාන සම්පස්යෙන් හටගත් වෙනවා. ඉතින් මට ඕන මෙච්චරයි ආශ්‍රයක්ෂය කරගන්න ඔගලන්ට එකම මන ආයතනය වගවලා ගන්න පුළුවන් නම් එක්කම මනයි බුදුජානක වහන්සේ දේශනා කරනවා අර විදියට මහණී අසුත පුතචනය අර සිත්තරෙක් පෙටිකඩ කොහො පිටිය කොහො නිල කහ රතු පාටින් අඟපස ගැන්ති මනාකොට ස්ත්‍රී රූපය පුරුෂ රූපයක් මවනවා වගේ අසුත පුතචනය ඉති මොකදවන්නේ රූපේ මොපදනවා වේදනාව උපදනවා කියලා මෙතන මහණෙනි කාලයක් ඕ කාලයක් මේ ලෝකයා හිතමම වායනය කරලා තියෙනවා මහණෙනි ඒ නිසා අප්‍රමාදීව හිත ප්‍රතිවේක්ෂා කරන්න මහණෙනි අප්‍රමාදීව හිත මෙනෙහි කරලා බලන්න බොහෝ කාලයක් මේ ලෝකයේ හිතමම වායනය කරලා තියෙනවා කියලා පෙන්වනවා අත්පුත්‍ර නේ නේ දතුල්පද සූ ඉතින් ඒ වගේ ඕගොල්ලෝ දකින අහනකොට වෙනදට වගේ දකින අහන පැත්තට බර වෙන්න එපා. විදර්ශනාව කියන්නේ මොකද? දකින අහනවත් එක්කම ඇති වෙන ප්‍රතිචාර ටිකට දැනගෙන ඉන්න. මොකද පෙනෙනවා කියන දේ ඕගොල්ලෝ දන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයක් ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියලා දේශනා කළා නම් අනාත්මෝදේ අනාත්මවම තමයි වෙනස් වෙන්නේම මට. ඊට ආත්ම විදිහට පේනවා පවතිනවා අනාත්ම වෙනවා කියලා එකක් නැහැ. අපිට කියලාවත් ආත්ම විදිහට එයා පෙනී හිටින්නේ අනාත්ම දේ අනාත්මවම තමයි. ඒක විපාකයි. හොඳට ඒක මතක තියාගන්න. ඒ එක්කම මොනවා හරි හිතෙනවා නම් මොනවා හරි දැනෙනවා නම් සී වෙනවා නම් පුද්ගලයේ කෙනෙක් ලස්සනයි වස්තුවක් ඈ එතකොට ගහ ගල ගඟක් මොනවා හරි දෙයක් හිතේ ඉතින් මේ ඔක්කොම පිළිනවත් එක්ක මේක සමදායමීව නැගිටපු මනෝවිඤ්ඤාණය නේද? පිළින එක අර්ථයක් මේ සිහි කරපගත්ත එක අනිකක් කියලා පෙන්වන්නට. පැත්තකට ගිහිල්ලා සිහි කරනකොට සිහි කරන්නේ gedara ඉන්න ළමයා ගැන දැකපු එක දැකපු එක තමයි සිහි කෙරේ සිහි කරපු එක තමයි දැක්කේ කියලා. ඔය දෙක ඈඳ දෙක නවත්තන්න ටික ටික ආශ්‍රක්ෂය වෙන්නේ නැද්ද කියලා බලන්න. මොනතරම් චිත්ත භාවනාවක් කළත් මොනතරම් චනා කරනවා කියලා ඉගෙන ගත්තත් ඔය වැරද්ද කරවත ප්‍රශ්නේ දෙන්නේ. මෙතන ඉඳලා ඕගොල්ලන්ට දැකපු දේ සිහි කරන්න බැරි වෙන්න ඕනේ. දැකපු දේ සිහි කරනවා කියන දැකපු දේ සිහි කරන්න පුළුවන්. දැකපු දේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධ වෙනවා. දැකපු දේ සිහි කිරීම වශයෙන් උපදින මනෝ සම්පස්ය දැන් මේ තියෙන. දරුවා කියලා මම දැකපු දේ සිහි කරනකොටත් ඒ ඇහැ ඒ රූපේ ඒ චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා බොහෝ කල ඒ දැකපු දේ උදව් කරගෙන කෙලෙසාගතව මම මේ දැන් සිහි කරගත්ත කෙලෙසාගත මනෝ සම්පස්යෙන් උපදපු ස්කන්ධ ටිකක් කියලා පෙන්නන්න මේ සිහි කරගත්තේ දැක්කපු දේ දැක්කේ මේ සිහි කරගත්ත දේ කියන එක තමයි ආශ්‍රව අන්න එක කපන්න. ඔනකොට ආශ්‍රක්ෂය කරනවා කියන්නේ. වෙන මොකුත් නැහැ. ඕගලන්ට ගෙවෙන්න තියෙන කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන යම් ආශ්‍රයක් කරන ඔක්කොම ටික ගෙවෙන්න. ඔගොල්ලෝ මොනතරම් භාවනා කළත්, බණ ඇහුවත්, සීල් රැක්කත්, සමාධි වැඩුවත්, ওই වැරද්ද කෙරෙන තාක් ආශ්‍රව ටික තිබුණට තොර හොදිතියි. ඒ දා ආශ්‍රයක් ෂේ කරගන්නවා කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න. තව පැත්තකින් විපාක පැත්තයි කර්ම පැත්තයි දෙක දෙකක් කියලා පෙන්නන්න. විපාක පැත්තයි කර්ම පැත්තයි දෙක එකක් කියලා පෙන්නලා ජීවත් වෙන එක තමයි ලෝකයේ කියන එක නිර්මාණය වෙන්නේ. විපාක පැත්ත වෙන වුණොත් කර්ම පැත්ත වෙන වුණොත් මොකක්ද වෙන්නේ? භව නිරෝධෝ ජාති නිරෝධෝ ජාතියක් නැහැ. ලෝකේ කියලා ඉපදෙන්නේ නැහැ. බහුපච්චය ජාති කියනකොට දිවිදෙන්න බහු භවයේ දෙයාකාරයි. අත්ති උප්පත්ති බව කම්ම බහු. මේ ඇහැ රූප දෙක උප්පත්ති භවයේ. ඉතින් කින් කිවිං කරන එක කර්ම භවයේ. මේ දෙක එකට ප්‍රත්‍ය වුණාම මොකක් වෙන්නේ? බහුපච්චය ජාති ශෝකයකට ලෝකෙ ඉපදිලා තියෙන්නේ. දැන් අනුරතෝ තියනවනේ ඔයගොල්ලන්ට. අම්මා තාත්තා අයියා අක්කා පුතා මම ඉන්න මේ ලෝකයක් ඉපදලා තියෙනවනේ. ඒ ලෝකෙ මොකක් වෙලාද හැදිලා තියෙන්නේ? භවය කියන එක ප්‍රත්‍යයෙන් භව ප්‍රත්‍යයෙන් මේ ඉපදලා තියෙන්නේ. දැන් ජරා මරණ ශෝක පරිදේ දුක් දුක්ස් විඳිනවා. භව නිරෝධෝ ජාති නිරෝධෝ. උප්පත්ති භවයේ උප්පත්ති පැත්තෙන් තියන්න කර්ම භවයේ කර්ම භව පැත්තෙන් තියන්න දෙකේ ප්‍රත්‍ය නොවුනොත් මොකක් වෙයිද? ජාතියක්. ඒ මොන ජරා මරණ ශෝක පරිදේ දුක් දුක් ඕගොල්ලන්ට මෙහෙම සිහි කළා අඬන අඬන ළමයා සිහි කරගෙන අඬන්න පුළුවන්කම කම්බ වෙයිද? හම්බ වෙන දැකපු එක පිටින් කියින් කියින් කරන්න බැරි අනාත්ම දෙයක්. දරුවා කියලා සිහි කරගන්න එක ඒකට අයිති නැති උන. දෙදෙන එක සිහි කරගන්න එකට අයිති නැති උන. ප්‍රශ්නේ විසඳෙන්නේ නැති වෙයි. විසඳෙනවා. ඒ වගේම ඕක පුද්ගල භාවයකින් උත්සාහයකින් හිත හිත කරන්න ඕනේ ඕගොල්ලෝ ටික දුරක් යනකම් විතරයි. ඒකයි එකට ටිකක් ලොකු හයියක් තියෙනවා චිත්ත සමාධිය. සමාධිය ඇති කල්හි මේ දෙක දෙකක් කියලා පෙනෙන මට්ටමට යනවා. හිතන්නවත් ඕනේ නැහැ. සුත්තක හිතන්න ඕනේ සමාධිගත මනසට දකින එකයි මම කෙනෙක් කියලා හිතනකොට කෙනෙක් කියලා අමංගේව සිතින් කෙනෙක් කියලා හිතුව බව චිත්ත ස්පර්ශ නැතිවට ඒක නැතිනවා පේනකොට දෙක දෙකක් ගන්න. මේ දෙන්න කිසි වෙලාවක පුද්ගල සංඥාව බහලන්න බැරි වෙනවා පෙනෙන දෙයට යාට. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. එදාට ලෝකය කියලා එකක් නැහැ. ඉතින් ජීවන් දකින්න බැරි නෑ. ජීවන් දකින්න බෝකල් යන්නේ හරියට මේ ක්‍රමයේ තේරුම් ගත්තා. අපි ආශ්‍රක්ෂය කරගන්නවා කියලා මොනවා හරි දෙයක් ඔයාලට ආශ්‍රක්ෂය වෙන්නේ ඉතින් මට ඕන උනේ මෙන්න මේ ටික මම මේ ගොඩාක් දේවල් කියන්නේ නැහැ පොතේ පාඩමට කියන ජීවිතෙන් ටිකක් හරි කරනකොට Tamanට තේරෙනවා අපි එක ලෙඩෙකුට දෙහෙතක් විතර එක හරියට අපිට තේරෙනවා මේ ලෙඩේ තියෙන ඔක්කොටම මේක හරියනවා කියන්නේ ඒ වගේ ඒක බය නැතුව ඔය වැඩේ කරන්න හැබැයි ඔක ටිකක් මහන්සි ගන්න වෙනවා මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා වගේ බොහෝ කාලයක් අපේ අපේ හිතම මමායනය කරලා දකිනකොට අනාත්ම වුණාට දකින දැකීමත් එක්කම හිත සමගාමීව උපදින මනසම පාගගෙන හිටගෙන ඉන්න පහින්ද මම අම්මා තාත්තා දුව පුතා කියලා මනසෙම සක්මන් කරලා හින්දා සක්මන් කළා කළා බාහිරයි කියලා හිතනවා හරියට අපි මේ කරන්න වෙන වැඩ ඔය ඔය පාස්තුල එහෙම යනකොට පොඩි ළමයි ඉන්නකොට ටග්ගල අපි ඔළුවට හරි මොකට හරි අහක බලා ගන්නවනේ. ආර්ථිකකින් අහක ඉතින් අර ළමයි වට පිට බලලා ළඟ ඉන්න කෙනෙකුට ගහනවා. ඒ වගේ එකක්. වෙන්නේ වෙන එකක් අපි දැන් දකින්නකොට පුද්ගල සංඥාව සිහි කරගන්නවා. කොහොම සිහි කරගන්නකොට හිතනවා අරක කියන්නේ. ඔන්නෝම වැරද්දක් කියලා තියෙන. පොඩි වැරද්දක් තියෙන. ඒක පෙනෙන තැනට මේ සිද්ධිය පෙනෙන තැනට යන්න වැරද්ද නිවැරදි වෙනවා. සම්මාදිට්ඨිය කියලා කිව්වේ නිවැරදි දැකීම කියලා කිව්වේ ඒකට. විපාක ටික විපාක හැටියට දකින්න කෙලස් ටික කෙලස් ටික හැටියට දකින්නත් කර්ම ටික කර්ම ටික හැටියට දකින්න. ඔන්නෝක තමයි විදර්ශනා කරනවා කියලා කරන්න තියෙන්නේ. තේරෙන්නේ? හොඳට පෙන්වන්න ඇස් ඉදිරිපිට එන රූපේ කනබුන ආහාරයෙන් හැදුණු දෙයක් වුණු කොටස් ටිකක් සතර මහා ධාතුයි අනාත්මයි කියලා පෙන්වෙ නිකමට නෙමෙයි අනාත්මයි කියලා පෙන්වුවේ එහෙම බලබලා බලබලා ඉන්නකොට ආත්ම සංඥාව දිය වෙලා මේ අනාත්මේ මතුවෙන හින්දා නෙමෙයි. එහෙම රූපේ අනාත්ම නම් එහෙනම් මේ ආත්ම දිල සිහි වෙන එක මනෝයේ නේද කියන අත්දැකීම ගන්නට. කොහොම බලන්න කියලා කිව්වේ කනපුන ආහාරයෙන් ඇදුනේ පුරුදු කොටස් ටිකක් සතර මහා ධාතුවේ මේ කියලා රූපේ බැලුවේ කොහොම බලනකොට බලනකොට ඕගොල්ලෝ හිතනවා නම් ආත්ම සංඥාව දිය වෙලා ගිහිල්ලා අර පෝස්ට්මෝටම් එකක් කරනකොට වගේ අනාත්මේ මතුවේ කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නත් නෙමෙයි. එහෙම වෙනවා එහෙම ඒක තිබුණා ඒ විදිහට බැරි හරි එන රූපේ අනාත්මයි නම් එහෙනම් මේ ආත්ම විදිහට පෙනෙන එක මනෝමය නේද? මේක මනෝ සම්පස්යෙන් හටගත් එකක් නේද කියලා ඔයගොල්ලන්ට වෙන් කළ දැනගන්න. අරක විපාකයෙන් මේක කර්මයි කියන එකට නුවණ ගෙනත් දෙන්නේ. ඒකට විදර්ශනා කියලා කියන්නේ. විශිෂ්ටයෙන් දකිනවා, විශේෂයෙන් දකිනවා විදර්ශනා කියන්නේ සාමාන්‍ය ලෝකයේ දකිනවට වඩා. සාමාන්‍ය ලෝකයා කුඹ පුකුරස් ටිකක් සතර මහා ධාතුයි අනාත්මයි කියලා දකින්නෙත් නැහැ. ඒ හිඳ සිහි වෙන රූපය එහෙනම් ආත්මයි නේද කියලා දකින්නේ නැහැ. දෙකම එක ගොඩේ දාගෙන. සිහි වෙච්ච එකයි පෙන්න එකයි. අපිත් ඉතින් අර කුඹ පුකුරස් ටික සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදුනේ කියලා බලනවා. මොකදද? මේක බලන්න මේක අනාත්මයි ආත්ම විදිහට පෙන්නක මනෝමයි කියන එක දකින්න කියලා දන්නේ නැහැ. මේ දෙක එකට කවලම් කරන ගඳයි කියන එක දන්නේ නැහැ. අපි ඉතින් කරතර යනවා මොකද? අවදාහරි දවසක අඳු කැල්ලක් උරච්චි කෙරුවා වගේ ආශ්‍රය කෙරේ මොකද්ද? මේව බල බල බල බල ඉන්නකොට මේ රූපය ආත්ම විදිහට පෙනෙන එක නැති වෙලා අනාත්ම විදිහට මතුවේ මතුවේ යොම යනකොට ඔය මතුවෙන්න එහෙම එකක් මතුවෙනවා මතුවෙන්න තිබුණා නමුත් වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න අපේ රූපය අනාත්මයි සතර මහා ධාතුයේ කොනප කොටස් ටිකක් ආහාරයෙන් හටගත්තේ කියලා බැලුවා නම් බැලුවේ ඒකේන සත්‍ය කෝ පුද්ගලෙක් හෝ ආත්මෝදයක් තිබුණත් මේ තියෙනවත් මේ තියෙන්නේ නැහැ. එහෙනම් පුද්ගල භාවයට හම් වෙන එක මොනෝමයි කීප එක ඇත්ත නේද කියලා මෙතෙන්ට පය ගහලා පේනවා හිතින් හයියක් ගන්නයි. ඒකයි පේන්නේ. එතකොට එයා පැත්තකට ගිහින් දැකපු ළමයා ගැන හිතන්න බැරි වෙන්න ඕනේ. ඇයි? දැක්කේ අනාත්ම රූපයක් ඒක අයිති නෑ මේකට. එහෙනම් මේ සිහි කරගන්න බැහැ. දකින්න එකට අයිති නැහැ. මේ දෙක දෙක කියලා පේන්න යෝනේ. පුද්ගලයෙක් මෙතන ඉඳලා ගෙදර අම්මා තාත්තා ගැන ළමයා ගැන හිතන්න බෑ. හැබැයි මේ මං නිවන් දකින පැත්තට මේ දර්ශනය කියන්නේ. එතකොට එයා දන්නවා මේක මෙහෙම දෙයක් හම්බෙච්ච දෙයක් මෙහෙම දෙයක්. අන්නේ සදහයි මේ රූපය මෙනෙහි කරලා බලන්න. හ්ම්? තේරුණාද කියන්නේ? එහෙනම් මේ විදිහට ටික ටික විදර්ශනා කරන්ද ඊට පස්සේ මේ ත්‍රිවිධිකයි ස්කන්ධ ටිකයි නැත්නම් කර්මයි විපාකයි දෙක දෙකක් කරලා දකින දැන්ට ඔයගොල්ලන්ගේ මනස ගන්න අවශ්‍ය වෙන විදිහට චිත්ත සමාධිය ඇති කරගන්න හැටි පොඩි හවුරුගොල්ලෝ පැහැදිලි කරලා දෙයි මම හිතනවා මම මේ කියපු දේ පැහැදිලි වෙන්නේ නැති කියලා මමත් ඉතින් තාම ගොඩක් දක්ෂ නැහැ දක්ෂ ධර්මයට කියන්නේ මම කිව්වා මෙන්න මේව හැබැයි මට තේරෙනවා කියලා. මෙතනින් විතරයි කකුල තියෙන ආශ්‍රය කරගන්න. මොන දෙයක් කිව්වොත් ඔය වැරද්ද කරලා නම් ගොඩ යන්න බෑ. ඔය වැරද්ද හෙන්න ඕනේ බයි ඕකට ඉඳ නැති වෙන්න ඕනේ. ඒ දෙක දෙකක් කරලා විවර කරලා පෙන්නන එකම සම්මාදිට්ඨිය. ඒකටම කියනවා විදර්ශනාව කියන්නේ. ඉතින් මේ ජීවිතයේදී ඕවාසකදාගා වෙන්නේ ඇත්තටම වීර්යය කොලොස් රහත් වෙන්නම පුළුවන්. මේ දෙක දෙපැත්තක් කියලා දෙක කරලා බලා ගන්නට ගන්න පුළුවන් මනස. බැරි එකක් නෙමෙයි. චිත්ත සමාධිය හොදට ඇති කරගත්තු ටික කලක් යනකොට Tamanට සම්පූර්ණ එළඹ සිටන මට්ටමට නැතිවට හොදට හයියක් හිතට ගැම්මක් එන්න දෙන්න දකින්නට එනවා ඉක්මනට. ඔක කෙරවලටම යනකොට තමයි ගොඩක් කල් හෝ අමාරු යන්නේ. නමුත් මේක මොනතරම් ඇත්තද? අනේ මේක නොදන්නාකම නිසා අපි මොනතරම් දුක් විඳලාද කියලා දුකේ කලකිරුණ දවසක් එනවා. ඕක ওই ටික කෙනෙන මට්ටමට යන්න ගොඩාක් ඈතක් නැහැ. හරි ක්‍රමේ තේරෙන්න ඕනේ. හරි ක්‍රමේ දැනෙන්න ඕනේ. හරියට ක්‍රමේ හරි ගියානම් ඒ තරම් අපහසු නැහැ. ඉතින් ඒ හින්දා හැමදේම මේ ජීවිතයේදීම මේ ආශ්‍රය ධර්ම ක්ෂය කරගෙන මේ දුක්ඛාගත සසර ගමන නිමා කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ මේ වචන ටිකක් මේ වගේ කරුණු ටිකක් අහගන්න ඉගෙන ගන්න නැතිවත් අපි ආපු සසරකින් මෙච්චරයි කියලා කියන්න බෑ කෙරවලක් නැති සසරක අනන්ත පරිමාණ දුක් විඳින්නේ ඉපදෙමින් නැරෙමින් නැරෙමින් ඉපදින් අපි හැම දිනෙකම එනවා අර කෝසල රජුරෝ අර දැකපු හීනවල අර ලෝක මුනිවි වැටුණු නිරසත්‍රය හැම අඬා අඬා පොපි අද්ද ගහනවල් සෝහං ඊතෝ කන්තෝ යෝනින් ලද්දාන මානසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහං කුසලම්බෝ අනේ මම කවදා හරි දවසක මෙතනින් ගිහිල්ලා මනුසාවක් භාවයක් ලැබුවොත් සෝහං ඊතෝ ගන්්වා යෝනින් ලබ්ධාන මානසින් මනසාත්ම භාවයක් ලැබුවොත් එතකොට සීල සම්පන්න වදන්‍යෝ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කොහොම හරි තේරුම් ගන්නවා සීල සම්පන්න හැමදාම සිල්වත් වෙනවා කාහාම කුසලම් බහු බොහෝ කුසල් කරනවා කියලා පපුලි අර්ථ ගන්නවා ඕගොල්ලෝ මාත් ඕන තරම් එහෙම අර්ථ ගහින් නැති එහෙම අග්ගගහ ඉඳලා මිනිස්සෙක් වෙලා උපදින්නටි බොහෝම කලාතුරකින්. අනේ උපදිනකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ නැහැ. සාධර්මයේ තියෙන වටපිටාවක් නැහැ. ආයත කුසල් කළා අර වගේ පැහැෙන අපායක ගිහිල්ලා අර වගේ මම මිනිස්සෙක් වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්නවා සිල්වත් වෙනවා පින් කරනවා කියලා එන්න ඇති මේ ලෝකෙ වෙනකොට බුද්ධ උත්පාද කාලයක් පැත්තකින් තිබුණු හොඳ නරක දෙකවත් පෙන්වන ශාස්ත්‍රීය වංශයක් ලෝකේ නැහැ. අනේ ආයෙත් උහුම යන්නේ. උන් වගේ අනන්ත පරිමාණ සංසාරය අපි සැරිසරලා සැරිසරලා හැබැයි කොහොම හරි වැටි වැටි වැටි වැටි හරි සසර කරපු කුසලයක් නිසා බුද්ධෝත්පාද කාලයක් මනුෂ්‍ය ජීවිතයේ සාධර්මයේ තියෙන වටපිටාවක් ඉපදිලා තියෙනවා. මේට වඩා වැඩි යමක් ආයමක් වෙන්නේ මේ අවස්ථාව අත්හැරගත්තොත් මේ වගේ වටපිටාවක් හොලදෙන්න ඒකම පාපයක් අකුසලයක් වේවි. අනන්ත සංසාරේ ගෙවල් දවල් ඕන තරම් හදලා ඇති. ගෑනු දරුවෝ ඕන තරම් පෝෂණය කරලා ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මහණේ චක්‍රවර්ති රජ නොවුණු එක්කම සතෙක්වත් මේ ගෙරි කුලිය නැහැ කියලා අර දහස් ගාණක් යන ගෙරිය පෙරනනම් අපි ගැන කවර කතාවද මුළු පොළොවටම අධිපති චක්‍රවර්ති රජ වෙනවා ඉඳලා දුක නිවුනේ නැත්තම් මේ පොඩි ගයක් හදාගෙන පුපුරු කෑල්ලක් අරගෙන ඉඩම් කෑල්ලක් අරගෙන ධර්මල්ලේ හදාගෙන අපි දුකෙන් නිදහස් වෙයිද ඒදා කෙලෙස් සහගත මේ මනසට රැවටෙන්න එපා මේ බුද්ධ උත්පාද කාලේ වරද්දවා ගන්න එපා මේ අවස්ථාව අතහැර ගන්න එපා මේක අතහැරුණොත් පෙරකට ඕගොල්ලෝ පෙරකට කවුරුවත් එන්නේ ඒ හින්දා තමන්ගේ යුතුයකම් ටික කරන්ට කරන ගමන් තමන්ව රක්ෂිත ස්ථානයක තියාගෙන කටයුතු කරන්ට අප්‍රමාදීව මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් වැඩක් ගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා හොඳට මතක තබා ගන්න අවුරුදු 100ක් පිටිපස්සට බලන්න ජීවත්වන කෙනෙක් ලෙසින් පේන්න නැහැ. තව අවුරුදු 100ක් ඉස්සරහට නුවණින් බලන්න. මේ කවුරුත් නේද? කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. එහෙනම් මේ ධර්මතා දෙක අතර මරණයෙන් පස්සේ මේ හැම දෙයක්ම බොරු වෙනවට බොරු වෙන දෙයක් ඇතුළේ සැබෑ වූ දෙයක් තියෙන්න පුළුවන්. ඒක බොරුවක්. ඒ හින්දා හිතට රැවටෙන හිතේ රැවටෙන්නට රැකෙන්න උදව්ව තියෙන ආකාර ආශ්‍රව ඇති වෙන විදිහට අර වැරද්ද කරන තම විතරයි. ඒ වැරද්ද ලැහකට ටික ටික මහන්සියට නොබෝ අවශ්‍යකම චක්‍රයන් පැත්තට හැරෙයි. සංසාර චක්‍රය වෙනුවට ධර්ම චක්‍රයක් වේ. ඒ හින්දා ඕගොල්ලන්ට සීම වෙහසක් අපහසුක් නැතුව ඕගොල්ලන්ගේ කිසිම කෙනෙකුට අකටින්කක් අනාගයක් හතරදරේකුත් නොවේ. දෙපැත්ත ප්‍රශ්න විසඳෙන විදිහට ධර්මයෙන් උත්තර ඔයගලන්ට ලැබෙයි. ඔයගලන්ට මේ ජීවිතයේ සීල දුකට අවසන් කරගන්න පුළුවන් වෙයි. එතනට ඒ සතහා මේ දේශනාව හේතු පොදු ශ්‍රේම වේවා කියලා.